ධම්මත්ත වංගෝ නතේන හෝති ධම්මත්තෝ යේනත්තං සාසනයේ යෝචයත්තං අනත්තං වාං උබෝනිච්චේ පණ්ඩිතෝ දැහැමින් නොතරව නඩු විසඳන්නේ සැනකින් වූ ඒ නුසුදුසු වන්නේ නුවණින් හරි වැරදිද පසින්දින්නේ නැතහොත් කිසිවෙක් දැමිතු නොවන්නේ අසාතේන ධම්මේන සමේන නයති පරේ ධම්මස්ස ගුත්තෝ මේධාවි ධම්මත්තෝති පවුච්චති දැහැමින් නොතොරව නඩු විසඳන්නේ සමව කරුණු දැන විනිත කරන්නේ දහමෙන් සුරකුණ නැන ඇතිවන්නේ දෙමිතු කෙනෙක් යයි ඔහුට කියන්නේ නතේන පණ්ඩිතෝ දීයවතා බහුබාසති හේමි අවේරී අභයෝ පණ්ඩිතෝති පවොච්චති වැඩි වැඩියෙන් අදහස් පවසන්නේ වූ කිසිවෙක් පණ්ඩිත නොමවන්නේ උවදුරු නැති සහ වෙර නොකරන්නේ නිබය තැනැත්තේ පණ්ඩිත වන්නේ නතාවතා ධම්ම ගරෝ යාවතා බහුභාසති යෝචයප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති සෙවේ ධම්ම දරෝති යෝ ධම්මං නප්පමඤ්ඤති වූවද වැඩියෙන් කතා කරන්නේ දහම් දරන්නේ නම් නොම වන්නේ මඳ කුදු දම් දැන වටහා ගන්නේ දම් දරයකි එහි පමානුවන්නේ නතේන තේරෝ හෝති යනස්ස ඵලිතං සිරෝ පරිපක්ඛෝ වයෝ තස්ස මොගජින්නෝති උච්චති හිස කෙස් පසුලෙන් මහලු නොවන්නේ තෙරකම එහෙයි වයසින් පමණයි මෝරා ඉන්නේ මෝඝජින්නයයි ඔහුට කියන්නේ යම්හි සච්ඡංච ධම්මෝ චේ අහිංසා සංයමෝ දමෝ සවේවන්ත මලෝ දීරෝ තේරෝ ඉති පවුච්චති සබවස් සදහම දම් ඉඳුරන්නේ සංයම අවිහිංසාවද වන්නේ කෙලෙස් මලින් පහවි ගොස් ඉන්න නම් තෙර නම කැයි පවසන්නේ නවාකරන මත්තේන වන්න පොක්කරතායවා සාදුරූපෝ නරෝති නිස්සුකී මච්චරී සටෝ ඇසුරු කපටිකම් ඇතිව සිටින්නේ ඉසිගති ඇතිවද හැඩ වැඩවන්නේ විනම් වුවද ඔහු සුබස් බෙලින්නේ යහපත් ගති ඇති කෙනෙක් නොවන්නේ යස්ස චේතං සමුච්චින්නම් මූලගච්ඡං සමෝහතං සවන්ත දෝසෝ මේදාහි සාදුරූපෝති මුච්චති මසුරු කපටිකම් වනසාලන්නේ ඉසිගති සහ මුලිනු පුටා ඉන්නේ කෙලෙසුන් පහ කල නුවණැතිවන්නේ ඔහු හොඳ ගතියෙත් තෙකයි කියන්නේ නමුන්ඩකේන සමනෝ අබ්බතෝ අලිකං භනං ඉච්ඡාලෝභ සමාපන්නෝ සමනෝ කිං භවිස්සති වත්නති සිල් නැති බොරු පවසන්නේ කෙස් කැපු පමණින් මහන නොවන්නේ ශ්‍රද්ධාවින් ලෝබෙන් යුතු වන්නේ කෙලෙසක එලෙසින් මහණෙක් වන්නේ යෝච සමේති පාපානි අනුන්තුලානි සම්බසෝ සමිතත්තාහි පාපානං සමනෝති පවොච්චති කුඩා මහත් පහු සියලු ලෙසින්නේ වනසා ඉන් සිත සංසිඳුවන්නේ පව් සංසිඳුවන ලද කරුණින් එතුමන් හට සමනැයි පවසන්නේ නතේන බික්ඛු හෝති යාවතා භික්ඛතේ පරේ විස්සං ධම්මං සමාදාය බික්ඛු හෝති නතාවතා දිසන වූ පවුනම් සිතෙහි තිබෙන්නේ පිඳු සිඟමින් සිට අන් අයමින්නේ යැපුණත් කිසිවකු ඒ තරමින්නේ මහානෙක් නොම වෙයි එය දැනගන්නේ යෝධ පුඤ්ඤංච පාපංච බාහෙත්වා බ්‍රහ්මචරියවා සංකාය ලෝකේ චරති සවේ භික්ඛූති උච්චති යම් කිසි වෙක්තිං පව් දුරලන්නේ බඹසර වසනින් නුවන වඩන්නේ සසර දහම් නුවනින් විමසන්නේ ඒතෙම භික්ෂුව කැයි පවසන්නේ නමෝ නේන මුනි හෝති මූල රූපෝ අවින්දසු යෝච තුලං පංගයි වරමාදාය පණ්ඩිතෝ පාපානි පරිවඤ්ඤේති සමුනි තේන සෝ මුනි යෝමුනාති උබෝලෝකේ මුනිතේන පවොච්චති අනුවෙන යා නුනුවෙන ගතියෙන්නේ මුනිවරයේ කුලෙස බස් නොදොඩන්නේ කිරා බලා හොඳ දෙය අරගන්නේ කවුරුද ඔහු පණ්ඩිතයකු වන්නේ හොඳ හැටි දැනගෙන පවුදුරලන්නේ එහෙයින් ඔහු මුනිවරයෙකු වන්නේ යම් කිසිවකු දෙලොවම දැනගන්නේ නම් එහෙයින් ඔහු මුනි කියන්නේ නතේන අරියෝ හෝති යේන පානානිහිංසති අහිංසා සම්මපානං අරියෝති පවච්චති යම් කිසිවෙක් සත් දිවි වනසන්නේ නම් අරියයි නම් වුවනුම වන්නේ සෞ සතුනෙට හිරිහැර නොකරන්නේ නම් අරියයි ඔහු හට පවසන්නේ නසීලම්බත මත්තේන බාහු සංචේන වා පුනේ අථවා සමාධිලාභේන විවිච්ඡ සයනේනවා පුසාමිනෙක් කම්මසකං අපුතුඤ්ඤන සේවිතං බික්ඛු විස්සාස මාපාදී අපත්තෝ ආසවක්ඛයන්ති වත් පිළිවෙත් සිය රැකගෙන ඉන්නේ ඇතු පිරු බවකින් යුතුවන්නේ සමවත් සුවසිත් ඇති කරගන්නේ විවේක සේනාසනයේ වසන්නේ නොපුහුදුලට හිමි නිවන් ලබන්නේ ලද වෙමි යයි එය නැතිව ලබන්නේ හැඟුමක් සිත තුල ඇති කරගන්නේ නොමැනවි මහානහු විපත කිවන්නේ